වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන සද්ධර්මයට කැමති ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට යහපත සලසවමින් සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්නටයි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. විනදිනේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයාට ශ්‍රවණය කිරීම සඳහා දානය කිරීම මේ ශාසනයේ උගන්වා වදාළ සද්ධර්ම දානමය පින්කමයි. ඒ සද්ධර්ම දානමය පින්කම ශාසනයේ දානමය පින්කම් අතර හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානයේ හැටියට භාග්‍යතුන් වහන්සේම දේශනා කොට වදාලා ඒ උතුම් දානමය පින්කම සිදු කරගන්න මේ පින්වත් පිරිස සූදානම් වෙන මොහොත මේ පිරිසගේ ශ්‍රද්ධාවෙන් ලෝකයට දානය කරන්න සූදානම් වෙන මේ සද්ධර්ම දේශනාවෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව කියන මාතෘකාව යටතේ කරුණු කීපයක්. පංච පුබ්බ නිමිත්ත සූත්‍රය ඇසුරු කරගෙන කෙරෙන 6 වෙනි දේශනාව මේ. 5 වෙනි දේශනාව අපි නිමා කරන්ට යෙදුනේ ජීවමාන බුද්ධ සංඥාව පිළිබඳව කරුණු කීපයක් සිහිපත් කරමින්. මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වීමම ශ්‍රද්ධාව තුළින් සිදුවෙන බව අපි එහිදී පැහැදිලි කළා. එමනම් මේ ශ්‍රද්ධාව කියන කාරණාව සාකච්ඡා කරගෙන එමින් තමයි පස්වෙනි දේශනාව නිමා කරන්නට යෙදුණි. එමනම් මේ හයවෙනි දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන මොහොතේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන කාරණාව ආකාර කීපයකට බෙදලා පිටකය තුල විස්තර කරන්නට යෙදුණා. ඒ ආකාර කීපය තුල සඳහන් කරලා තියෙනවා ඒ කොයි කොයි විදිහේ මොන මොන ආකාරයේ ශ්‍රද්ධාවන්ද යන වග. එනතන අපි හොඳට අහලා තියෙන නම් දෙකක් තියෙනවා අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඊට අමතරව තවත් ක්‍රම හතරකට මේ ශ්‍රද්ධාව බෙදලා තියෙනවා. ඒ තමයි ආගමන ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, පසාද ශ්‍රද්ධා. මේ ශ්‍රද්ධාවේ තවත් තවත් ප්‍රභේද. එhmenan පිළිතුරු මේ ශ්‍රද්ධාවේ ලක්ෂණ දෙකක් තියෙනවා තව සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා. සම්පක් සම්දන ලක්ෂණ ශ්‍රද්ධා. තවත් ආකාර දෙකක්. මොකද්ද මේ සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා? සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා කියලා කියන්නේ ප්‍රසාදය ඇති කරනවා පැහැදීම ඇති කරනවා කියන අර්ථය. එතකොට මේ ශ්‍රද්ධාව අපි ගාව නැද්ද? මේ ශ්‍රද්ධාව අපි ගාවත් තියෙනවා. මේ ප්‍රසාදය ඇති කිරීමේ ශ්‍රද්ධාව අපි ගාවත් යම් යම් අවස්ථාවන් වලදී පවතිනවා. ඒ කොයි අවස්ථාවන් වලදී කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. වෙනතන මේ කාරණාව පැහැදිලි කර ගැනීම සඳහා මෙහෙම උදාහරණයක් දැක්වුවොත්. සක්විති රජෙකුට රතන හතක් පහළ වෙනවා. සප්ත රතන කියලා ඒවට කියනවා. ඒ රතනයන් අතර රජුරවන්ට මාණික්‍ය රත්නයක් පහළ වෙනවා. ඒ මාණික්‍ය රත්නේ අපි මේ ලෝකේ දැකලා තියෙන මණික් වාගේ හිම නෙමෙයි. පුදුමාකාර ආලෝකයක්. සදාන් කරනවා උස උණ ගහක වාගේ ගැට ගහලා පියන් ගානක් ඉහළට ඔසවහම රාත්‍රීක. හරියට මේ යොදුන් 400ක විතර ප්‍රදේශය. නැත්නම් යොදුන් ගණනාවක ප්‍රදේශය. ඉර පෑවුවා වාගේ ලියවැටෙනවා. කොයිතරම් ආලෝකයේ වැටෙනවද කියලා කිව්වොත් මිනිස්සු අවදි වෙලා දවසේ වැඩ ආරම්භ කරනවා කියලා සඳහන් කරනවා ඉර පායලා කියලා හිතාගෙන. ඒ තරම්ම ආලෝකමත්. එතකොට මේ මණික පරීක්ෂා කරන්න ඕන නිසා ශක්තිති රජුරෝ සිය දහස් ගණන් පිරිසක් සමග පුංචි ඇලකින් එහෙම නැත්නම් පුංචි ගඟක් දිගේ ගිහිල්ලා ඉතර වෙලා සඳහන් කරනවා මට මේ ගඟෙන් පැන් ටිකක් බොන්න ඕනේ. දැන් අර 100 දහස් ගණනක් මේ ගඟ දිග මිනිස්සයෝයි අශ්වයෝයි ඇත්තුයි මේ සියලුම සත්තු ගමන් කරලා ගඟ හොඳටම බොර වෙලා තියෙනවා. රජුරු කියන්නේ මේ ගඟෙන් මට පැන් ටිකක් බොන්න ඕනේ. ඒ වෙලාවේ පූජිත බ්‍රාහ්මණයා සඳහන් කරන්නේ ස්වාමීනි මදක් පිළසන්න. මෙයා ගෙනහිල්ලා මේ මාණික්ක රත්නේ වතුරට ලං කරනවා. වතුරට ලං කරපු ගමන් අර සියලුම තිබිච්ච මණ්ඩි, බොර, මඩ සියල්ලම ඈත් වෙලා, තැම්පත් වෙලා වීදුරු වගේ පිරිසිදු ජලයක් එතන එනී හිටින්න පටන් ගන්නවා. එතනින් පැන් අරගෙන ගිහිල්ලා රජුවන්ට දෙනවා. එතකොට ගඟේ බොර තිබුණේ නැද්ද? ගඟේ බොර තිබුණා. දැන් මෙතන තිබිච්ච මේ විවිධ අපද්‍රව්‍ය සම්පූර්ණ මාණික්‍ය රත්නය නිසා නැති වෙලා විනාශ වෙලා ඉවර වුණාද? එහෙම වුණෙත් නෑ. මේ ඔක්කොම තියෙනවා. නමුත් ඒවා යටට බේරිලා මිදිලා වෙනම තැම්පත් වෙලා තියෙනවා. අන් ඒ වගේ අපි ගාවත් මේ ප්‍රසාද සද්ධා ඇති වෙනවා. ඒ ප්‍රසාද සද්ධාව තිබුණට අපි ගාව මේ හිතේ තියෙන වෙනස් කෙලෙස් දූවිලි අපවිත්‍ර දව්වේ නැති වෙලාද? නැති වෙලා නෑ. යම් තැනක ඉන්නකොට එක්ක සිල්වත් කෙනෙක් ගාව එහෙම නැත්නම් උතුම් වැඩක් තුල ඉන්නකොට මේ ද්වේෂය, වෛරය වාගේ දේවල් අපේ හිතේ ඇති වෙන්න ආවත් අපි එව්වට උපදින්න ඉඩ දෙන්නේ නැහැ. අපි කියමු දැන් මේ බණ අහහා ඉන්න වෙලාව. එහා පැත්තේ ඉන්නේ කෙනෙක් කරන වැඩක් දිහා බලාගෙන ඉනකොට අපිට කේන් තියෙනවා මොනවද මේ මනුස්සයා මේ කරන්නේ කියලා. නමුත් විවේකීව හිටියා හැමනම් අපි අර මනුස්සයාට අඬ ගහලා දොස් කියනවා. එහෙම නැත්නම් ළඟට ගිහිල්ලා පහර දෙන්න පුළුවන් නම් පහර දෙනවා මොකද්ද ඔය කරන්නේ කියලා. නමුත් මේ සද්ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න නිසා මහත් වූ ශ්‍රද්ධාවෙන් අරයා මොනවා කර කර හිටියත් එයාට වචනයක්වත් කතා කරන්නේ කතා කරන්නේ නැහැ. එහෙනම් ඒ මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා තියෙන පැහැදීම. අපි බුදුන් වැඳ වැඳ ඉන්න වෙලාවේ තව කෙනෙක් වැරදි වැඩක් කරනවා, වැරදි කතාවක් කියනවා, ඇහෙනවා. නමුත් මං බුදුන් වඳින එක නවත්තලා ඒ පුජ්‍යලයට දොස් කියන්නවත්, ඒ කරුණ පැහැදිලි කරන්නවත් දෙන්න යන්නේ යන්නේ නෑ මං ඉන්නේ ඊට වඩා උත්තරම රත්නයක් ළඟ. මං භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන වන්දනාව මට ඊට වඩා වටිනවා. මේ මේ වාගේ පැහැදීමක් යම් තැනක ඇති වුණාට පස්සේ ඊට වඩා පල්ලැහැ තියෙන දේවල් වලට කතා කළ යුතුව තිබුණත් අපි ඒ කාරණාව කතා කරන්න එතෙන්ට යන්නේ එතෙන්ට යන්නේ නැහැ. ආන් ඒ කාරණාව මේ පසාද සද්ධාවට තව උදාහරණයක්. ඒ නිසා පින්නතුනි ඒ වගේ දැන් එතකොට එහෙම නොගියට අපේ සිත තුළ කෙලෙස් තිබුණේ නැද්ද? අපිට තරහ යන්නේ නැද්ද? ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඒ ඔක්කොම පාලනය කරගෙන හිටියා. අර මාණික්‍ය රතනය ගඟ ජලය පිරිසිදු කළා. නමුත් ගඟේ මඩ බොර මොකවත් නොතිබ්බා නෙමෙයි එව්වත් තැම්පත් කරලායි තියෙන්නේ. දැන් අපේ හිතේ උපදින අර द्वේෂය නැමැති අපවිත්‍ර අපිරිසිදු කෙලෙස් තැම්පත් කරලා තියෙනවා මෙන්න මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ දොලින්. ඒ නිසා සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව කියන ගුණය නිසා පැහැදීමක් ඇති කරලා දෙන නිසා ඒකට තමයි මේ පසාද සද්ධා කියලා කියන්නේ. ශ්‍රද්ධාව නිසා පැහැදීමක් ඇති කරලා දෙනවා. ඒක පසාද සද්දා. ඊළඟට සඳහන් කරනවා ඒක කොහොම පැහැදිලි කිරීමක්ද? අපේ සිත තුළ තියෙන බොහෝම කෙලෙස් හරියට අර බොර වුණ ජලය වගේ. බොර වෙච්ච ජලය මාණික්‍ය රත්නයෙන් පැහැදෙවුවා වගේ කෙලෙස් සහිත හිත මේ ශ්‍රද්ධාවෙන් පහදවල තියලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා පින්වතුනි යම් ධර්මතාවයක් සම්බන්ධයෙන් ඇතිවෙන පැහැදීම පසාද සද්ධාවයි කියලා. ඒක මේ ආකාරවතී ශ්‍රද්ධාවේ තවත් එක ප්‍රභේදයක්. මේ ආකාරවතී ශ්‍රද්ධාවේම තවත් එක ක්‍රමයක් තමයි මේ පසාද ශ්‍රද්ධා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා යම් ආකාරයෙන් මේ ගහ මහා ගම් වතුරක් මහා සැඩ පහරක් ගලාගෙන ගලාගෙන යනවා. ගම් වතුරක් එහෙම නැත්නම් ගඟක් පිරීලා මහා සැඩ පහරක් ගලාගෙන යනවා. මෙහා ඉවුර බොහෝම උවදුරු සහිතයි අපි ඉන්නේ මේ පැත්තේ. ගඟ මැද්දෙන් ගලනවා අපි ඉන්නේ මේ පැත්තේ මේ පැත්තේ හරියට උවදුරු සහිතයි. ආරක්ෂා වෙලා ඉන්න මේ පැත්තේ ගයක් දොරක් පහසුකමක් මොකවත් නැහැ. වර්ෂාව නිසා ජලය හැමතැනම පැතිරීම නිසා සත්තු සර්පයෝ ඔක්කොම මේ ගංගුවරට එකතු වෙමින් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට බොහෝ කරදර කරදර වෙන්න පුළුවන්. ආහාර පාන ආදියත් නැහැ, බීමට ජලයක් නැහැ. එහෙනම් මෙහා යුරේ ඉන්නවා කියන එක ඊටාම අපහසු වැඩක්. ඒ වගේම බොහොම භයානක භයානක වැඩක්. එහෙම අපහසු වැඩක් වුණත්, එහෙම භයානක වැඩක් වුණත් ගඟේ එහා ඉවුර නම් කිසිම කරදරයක් කම්කටොල්ලක් බාධාවක් පීඩාවක් නැහැ. ගෙවල් දොරවල් තියෙනවා ආරක්ෂා වෙන්න විවිධාකාර ක්‍රම වේදයන් තියෙනවා. මෙහා ඉවුරේ ඉන්නවට වඩා එහා ඉවුරට යන්න තියෙනවා නම් බොහොම බොහොම හොඳයි. නමුත් යන්න තියෙන බාධාව මොකද්ද? මේ මහා සැඩ පහර. එහෙමනම් පින්නතනි කෙනෙකුට මේ සැඩ පහරට බැහැලා පීනන්න හිතෙනවද? එහා ඉවුර බොහොම සුවදායකයි. ඒ එහා ඉවුරට යන්න පීනුවොත් නම් හොඳයි. නමුත් කොහොම මම බහින්දද මේ සැඩ පහරට ජීවිතේ ඉතුරු වෙයිද කියලා බයක් ඇති වෙනවා. එහා පැත්තට ගියොත් නම් හොඳයි. නමුත් මේ සැඩ පහරට බහැලා පීනන්න මට පුළුවන් වෙයිද? එහෙම හිතලා බයක් ඇති කරගන්නවා. පිළිතුරු සඳහන් කරනවා බලාගෙන ඉන්නකොට මහා වීරවන්තයෙක්. දැන් මම බයිනේ බලාගෙන ඉන්නේ. මේකට බහින්න බයයි. එතකොට මහා වීරවන්තයෙක්. වීරවන්තයෙක් කියනවා මම බයේ ඉන්නකොට. එයා ඇවිල්ලා එයාගේ ඇඳුම් හොඳට හිර කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන එයා බය නැතුව ගඟට බහැලා එහා පැත්තට පීනගෙන යනවා. හැබැයි එයා එහා පැත්තට පීනනවා. මොකද එයාට ලොකු වීරියක් තියෙනවා මට පීනන්න මට පීනන්න පුළුවන් කියන විශාල ප්‍රීතියක් සහ වීරියක් එයා තුල තියෙනවා. ඒ වීරයෙන් එයා එහා පැත්තට පීනනවා. මමත් උත්සාහ කරනවා. මගේත් කල්පනාව එයාට යන්න පුළුවන් නම් මටත් යන්න පුළුවන්. මාත් පීනනවා. එහෙම කියලා හිතාගෙන මමත් ඇඳුම් ටික හිර කර ගැට ගහගෙන ගඟට බහින්ද ළඟටම ඇවිල්ලා වතුර පෑගෙන තැනට එනවා. අර එනං ආපු ගමන් වේගෙන් ගලන ප්‍රවාහයට පැනලා පීනන්න පටන් ගත්තා. මමත් ඒ විදිහටම පැනලා පීනන්න කියලා ආවට පයින්ද ලෑස්ති වෙලා පයින්න බයයි. ඒ නිසා පයින්නේ. හිත හිතා හිත හිතා හිත හිතා ළඟටම වෙලා ඉන්නවා. නමුත් අරයා පීනගෙන ගියා. පීනගෙන ගියපු කෙනාට මෙහා යුරේ තියෙන කරදර කම්කටොළු සියල්ලගෙන්ම එයා එයා නිදහස් වුණා. නමුත් පීනන්න මට බැරි වෙච්ච නිසා සමහර වෙලාවට මෙහා යුරේ තිබිච්ච සියලුම කරදර කම්කටොළු වලට මූණ පාන්න මට සිද්ධ වෙන්න මට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ උදාහරණයෙන් සඳහන් කරපු විදිහට මේ ගලාගෙන යන ප්‍රවාහය තමයි මේ සැඩපහර තමයි සංසාර සැඩපහර. මේ සංසාරේ මෙහා පැත්තේ ඉන්නවා කියලා කියන්නේ සසර ඉන්නවා කියලා කියන්නේ ඊටාම දුක් සහිතයි. ලෙඩ රෝග හැදිලා එතනද කන්න බොන්න නැතුව එහෙම කරද. අනුන් නිසා හිත වේදන ඇති වෙලා එහෙම කරද. මේ සියලුම කරදර ASCII හරියට කුසල් දහම් රැස් කරගන්න බැරුව ගියොත් මරණයටපත් වෙලා සතර අපායේ ඉපදෙන්නත් තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මේ ලෝකෙ මෙහා යුරට වෙලා ජීවත් වෙනවා කියලා කියන්නේ සතර අපායට යන්න අවශ්‍ය කාරණාම රැස් වෙනවත් රැස් වෙනවත් වැඩි. මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් නම් අකුසල් රැස් වෙන දේවල් දිහා බලලවත් කේන්තියක් උපදවා ගන්නේ නැහැ. මහා ප්‍රඥාවක් තිබුණේ නැත්නම් අනුන් කරන පව් දිහා බලලත් අනුන්ගේ වැරදි දිහා බලලත් අපි නිකම්ම පව් රැස් කරනවා. සමහර වෙලාවට කේන්ති හරි ගන්නවා. ද්වේෂය කියන්නේ මහා පාපයක් නේ. සමහර කෙනෙක් ලොකු වැරදි කරගෙන යනවා. අපි සාධාරණීකරණය කරගන්න ඕන නිසා අපි අයත් අනික් අයත් එක්ක කතා කරනවා මෙච්චර වැරදි කරනකොට කේන්ති නොගෙන ඉන්න බෑ. මෙහෙම වැරදි කරනවා දැක්කම කේන්ති ගන්න ඕනේ. කේන්ති අරගෙන බනින්න ඕනේ. කේන්ති අරගෙන ගහන්න ඕනේ. එහෙම ඉතලා අපි කේන්ති ගන්නවා. කේන්ති අරගෙන අනුන් පව් කරන නිසා අපිත් නිකම්ම අපිත් නිකම්ම පව් කරගන්නවා. නමුත් හොඳ ප්‍රඥාවක් තිබුණා නම් ඔබේ වැඩේ නිසා ඔබ පව් රැස් කරගන්න බව ඇත්ත. නමුත් ඔබට කෑ ගහන්න ගිහිල්ලා නිකම්ම ඉඳලා මං අපායට පාර හදාගන්න ඕනේ ඕනේ නෑ කියලා එයා නම් තීරණය කරනවා. නමුත් එහෙම ප්‍රඥාවක් නැති නිසා අපි අනුන්ගේ වැඩ දිහා බලලා හරියට කේන්ති ගන්න කල්පනා කරනවා. ඒ කියන්නේ එහෙනම් මෙහා යුරේ හරියට උපද්‍රව සහිතයි. නමුත් එහා යුරේ නම් එහෙම උපද්‍රව නෑ. නමුත් මේ ගඟට පැනලා පීනන්න හරි හරි බයයි. ඒ වුණාට මම හොඳටම දන්නවා මම ඉන්න තැනනුත් පීනගෙන ගියා මේ ගඟෙන් පීනලා එතරට ගියපු පිරිසක් ඕන තරම් ඉන්නවා. මේ සංසාරي භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේම පමණයි අපි සසරින් එතර ගෙනියන්නේ. පින්නතන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. අපි දන්නවා මේ මාර්ගයේ ගමන් කරපු අය කෝටි ප්‍රකෝටි ගණනින් ඉන්නවා කියලා. මහරහතන් වහන්සේලා කෝටි ගණන් හිටියා. අභිඥාලාභීන් කෝටි ප්‍රකෝටි ගණන් හිටියා. සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච උත්තමයෝ කෝටි ගණන් හිටියා. ඒ උන්වහන්සේලා මේ සංසාර සැඩපහර තරණය කරලා එහාට පීනපු අය. උන්වහන්සේලාට පීනන්න පුළුවන් නම් මටත් පීනන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පන්සිල් රකින්න කියලා දේශනා කළා නම් උන්වහන්සේලාට විතරක් නෙමෙයි මටත් පන්සිල් රකින්න පුළුවන්. ඇයි මට බැරිද පන්සිල් රකින්න? අදින් පස්සේ තීරණය කරනම් මම පන්සිල් රකින්නවා කියලා. අර පුජ්‍යලයා බය නැතුව පැනලා පීනුවා වගේ මට තීරණයක් ගන්න පුළුවන් මම පන්සිල් කඩන්නෙම නෑ කියලා. දිවි හිමියෙන් සිල් කඩන්නේ නෑ කියලා මට සිල් ආරක්ෂා කරන්න බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරන්න බැරි දෙයක් මම කවදාවත් දේශනා කරලා දේශනා කරලා නැහැ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරපු කෙනා නිරෙන් නිදහස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ එහෙම එහෙම දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපිට වීරියක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මේ වැඩේ මම කරනවා කියන තැනට එන්න. ආන් එහෙම යම් කෙනෙක් වීරියක් සහිතව කටයුතු කරනවා නම් යම් කෙනෙකුට ඒ වීරියෙන් ශ්‍රද්ධාවෙන් මේ ශාසනය තුල පිහිටවන්න පුළුවන්කම තියෙනවා නම් අර ගඟට බැහැගන්න බය නැත්නම් නෑ මේ ගඟට මම බහිනවා. ආන් ඒ වගේ මේ බැස ගැනීමේ ශ්‍රද්ධාව. ඒකට තමයි කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව කියලා. එහෙම නැත්නම් මේ ලක්ෂණ හැටියට කියනවා නම් සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධා ඉදිරියට පනින්න සාගරයට බැහැගන්න ඇති ශ්‍රද්ධාව. මේ මාර්ගය ඔස්සේ මම මේ සංසාර සාගරේ තරණය කරනවා. ඒකට කියනවා සම්පක්ඛන්දන ලක්කන ලක්කන ශ්‍රද්ධා කියලා. ඊළඟට පින්නතින් තව උදාහරණයක් සාකච්ඡා කළොත් මේ මහා සාගරයේ එහා පැත්තේ බොහොම සැප සම්පත් සුවදායක දේවල් තියෙන බවයි අපි සිහිපත් කළේ. එතෙන්ට ගියොත් මගේ ජීවිතේ බොහොම ආරක්ෂා සහිතයි. එහෙම යන්න අපි බොහොම බයයි කියලා සඳහන් කළා. ආරක්ෂාව නම් සහිත බව ඇත්ත. ඒ වුණාට යන්න යන්න බයයි. අපි ධර්ම කාරණාවේ විස්තරේ පැත්තක තියලා අපි කල්පනා කරමුකෝ මේ රටේ ජීවත් වෙන කෙනෙක් හරි දුප්පත්. එහෙම නැත්නම් මහන්සියලා මහන්සියලා ඉගෙන ගත්තා ඉගෙන ගත්තා බලාපොරොත්තු වෙච්ච තැනට යන්න බැරි වුණා. නමුත් සමාජයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මට සල්ලි මිල මුදල් ඕනේ. මේ රටේ ඉඳලා මට කරන්න දෙයක් නෑ. සමහර අය එහෙම හිතනවන්නේ. ඒ හින්දා සල්ලි ටිකක් හොයාගෙන ඉන්න පිටරටකට යන්න තිබ්බොත් මුදල් ටිකක් හොයාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් රට රැකියාවකට ගිහිල්ලා හම්බ වෙන මුදලට වඩා ලොකු මුදලක් හොයාගන්න මෙයාට සමහරලාට ඉක්මනින් උවමනාවක් තියෙනවා. ඒ නිසා වැඩි පඩියක් හම්බ වෙන්නේ වැඩි මුදලක් ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ කොහාට ගියහමද. ඒතකොට මෙයාට අහන්න හම්බ වෙනවා ඉතාලියට වාගේ ගියොත් නම් ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන්. ජපානයට වාගේ ගියොත් ලොකු මුදලක් හම්බ කරන්න පුළුවන්. හැබැයි යන්න යන්නත් ලොකු මුදලක් වියදම් කරන්න වියදම් කරන්න වෙනවා. එහෙමත් බෑ. එහෙම වියදම් කරන්නත් බෑ. නමුත් යන්නත් ඕනේ. එහෙම හිතුනහම මේ මහසાગරයට බැහැලා පුංචි බෝට්ටුවක නැගලා සුමාන ගානක් මාස ගානක් ඉතාලියට යන්න වීරිය වඩන අය අපේ රටෙත් නැද්ද? ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අහලා නැද්ද? එහෙම එක්ක යන අය සමහර වෙලාවට අපේ මුදල් ටික මගින් කොල්ල කාගෙන අපි මුහුද බැද්දේ අතරමං කරනවා. ඒ රටට අරගෙන ගිහිල්ලත් එහෙම නොකර ඒ රටට ගෙනිච්චොත් ඒගොල්ලෝ අපිට රස්සාවක් හොයලා දෙනවා කියලා පොරොන්දුවක් නැහැ. අපි ඒ රටට ගෙනහිල්ලා හොරෙන් බස්සනවා. බස්සලා ඒගොල්ලෝ එනවා. මම ඒ රටේ එතන ඉඳලා හැංගි හැංගි එහාට මෙහාට පැන පැන පැන පැන හොරෙන් හොරෙන් හොරෙන් හොරෙන් ඉඳ ඉඳ කොහොම හරි රස්සාවක් හොයන්න ඕනේ. ඒ අතර පොලිසියකට අහුණු සමහරට අවුරුදු ගාණක් අවුරුදු ගාණක් හිරියි. ඒ අපහසුතා ඔක්කොම දන්නවා. දැනගෙන මේ ලෝකේ දරුමල්ලෝ දෙමව්පියෝ ඥාති මිත්‍රාදීන් ස්වාමි භාර්යාවෝ ඔක්කොම අතහැරලා ඒ ගමනත් යන්න පුදුම බලවත් කැමැත්තක් නිර්භය හැඟීමක් අපි ගාව තියෙනවා. එතකොට මේ ලෞකික ලෝකේ මේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්න 70ක් 75ක් ජීවත් වෙන්න මම දන්නේ නැහැ ඉතාලියට ගිහිල්ලා ගොඩ බහිනකොටම මැරෙන්නත් මැරෙන්නත් පුළුවන්. නමුත් ඒ ඔක්කොම අතහැරලා එහෙම ගොඩ බහින්න අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකින්නේ මේ එක සිල් පදයක් ආරක්ෂා කළත් මේ ශාසනයෙන් ලැබෙන පිහිට මෙච්චරයි කියලා නිමා කරන්න බෑ. හරියටම කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කළොත් ඒ පුද්ගලයා ධනවත් වෙනවා. අංගුත්තර අටක නිපාතේ පුණ්‍යාභිසන්ද සූත්‍රයේ පුද්ගලයාගේ ජීවිතේට පින් ගලා හැලෙන ගංගාවල් අටක් පිළිබඳව පැහැදිලි කළා. ඒකෙන් තුනක් බුදුන් දහම් සඟුන් රත්නත්‍රේ සරණ යෑම. ඉතුරු පහ ඉතුරු පහ පන්සිල්. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනා ධනවත් වෙනවා. සුකස්සාහාරා, සෝ අග්ගිකා, සුඛ විපාකා, සග්ග සංවත්තනිකා. එහෙම මගක් දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමය ගැන ශ්‍රද්ධාවක් නැතුව, පන්සිල් ආරක්ෂා කරන්නෙත් නැතුව විවිධ හොර උපක්‍රම පාරවල් ඔස්සේ ජීවිතේ පරදුවට තියලා වෙන රටකට බෝට්ටුවක වගේ යන්න අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය පිළිබඳව ශ්‍රද්ධාවක් ශ්‍රද්ධාවක් නැහැ. මහා මොහොතට බහින්ද බය තිබුණේ නැහැ. නමුත් සංසාර සාගරයට බහින්ද අපි ගාව බයක් බයක් තියෙනවා. මේ සාගරේ පැනලා පීනුවොත් ඊට වඩා සැප හම්බ වෙනවා. ඒ හින්දා මේ ධර්ම මාර්ගයේ යමු කියන හැඟීමක් අපි ගාව නැහැ. ඒ කියන්නේ එහෙනම් ශ්‍රද්ධාව බොහොම හිගයි. නෑ එහෙම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් මට වීරිය කරන්න කියලා මං වීරිය කරනවා. ආන් එහෙම බැස ගන්න ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න සූදානම් සිල් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන්න උනත් කෙනෙක් සූදානම් වෙනවා නම් අන්න එහෙම ලොකු ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ පුජ්‍යලයට ලොකු ශ්‍රද්ධාවක් ඕනේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාර හරි මේකේ ගියොත් කවදාවත්ම වරදින්නේ නැහැ කියලා තීරණය කරන්න ලොකු ශ්‍රද්ධාවක් ආන් එහෙම ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති කරගන්නා වූ අපමණ ශ්‍රද්ධාව. ඕක අපමණ ශ්‍රද්ධාව. පසාද ශ්‍රද්ධාවට වඩා ඊටාම අධික ශ්‍රද්ධාවක් තමයි මේ ඕකප්පන ශ්‍රද්ධාව කියලා කියන්නේ. පසාද ශ්‍රද්ධාවට වඩා බොහොම බොහොම බලවත් ශ්‍රද්ධාවක්. කෙලින්ම බැස ගන්නවා. අතන තියෙන පැහැදීම විතරයි. මෙතන කෙලින්ම බහිනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ආයෙ මට ඒකේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඒ පාර හරිමයි. බැස ගැනීමේ ශ්‍රද්ධාව. ඊළඟට පින්නතුනේ එහෙම බහැලා පීනන කෙනෙකුට තමයි රහත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරේ ගියොත් වරදින්නේ නැහැ කියන උපරිම ශ්‍රද්ධාවක් තියෙන කෙනාට මේ ශාසනයේ මාර්ගඵල හම්බ වෙනවා මිස එහෙම නැත්නම් සාමාන්‍ය ශ්‍රද්ධාවකින් ඒක කවදාවත් කරන්න කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ මාර්ග සිතත් සමග ඇති වෙන ශ්‍රද්ධාව මාර්ග සිතත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව තව ඊටාම බලවත් ශ්‍රද්ධාවක්. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. මාර්ග හිත එක්කයි මේ ශ්‍රද්ධාව උපදින්නේ. ඒ කියන්නේ ඒක නම් වෙනස් වෙන්නෙම වෙනස් වෙන්නෙම නෑ. කිසිම කෙනෙකුට දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මන. මේ ලෝකෙ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් ඒ ශ්‍රද්ධාව නම් වෙනස් කරන්න බෑ. අපේ ශ්‍රද්ධාව වෙනස් කරන්න පුළුවන්. බොහෝ දෙනාගේ ශ්‍රද්ධාව වෙනස් වෙනවා. ඒ බව මේ ලෝකේ අපි ඕන තරම් ඕන තරම් දකින්නවා. කොයි තරම් පිළි අරගෙන හිටියත් මොකක් හරි උපක්‍රමයක් යටතේ ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට නම් තහඩු කෑල්ලක් දීලත් ওই ශ්‍රද්ධාව වෙනස් කරන්න පුළුවන්. පොතක් පෑනක් පැන්සලක් වැසිකිලි පෝච්චියක් දීලත් ওই ශ්‍රද්ධාව වෙනස් කරන්න වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තොපි චොකලට් දීලත් අපේ ශ්‍රද්ධාව වෙනස් කරන්න පුළුවන්. තීරවම නෑ මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මේ පාර තමයි මට නිවැරදි පාර කියලා නොවරදින පාර කියලා පිළිටන්න ක්‍රමයක් ක්‍රමයක් නෑ. හැබැයි එහෙම එකක් නෙමෙයි අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව වෙනස්කරන්න දෙවියන්ටත් බෑ, බ්‍රහ්මයන්ටත් බෑ, මාරයන්ටත් බෑ. අපේ ශාසනයේ හිටිය සුප්පබුද්ධ කුට්ටි කියලා කෙනෙක්, කුෂ්ඨ රෝගියෙක්. හරිම දුප්පත්. කිසිම කෙනෙක් මෙයා ළඟට ගන්නේ නෑ පිළිකුල්. කුට්ටි කියලා කිව්වේ ශරීරේ පුරාම කුෂ්ඨ. හැම වෙලාවෙම කහනවා. දිය වැක්කිරෙනවා අර බිබිලි කහ කහ පොඩි වෙලා. ධර්මශාලාවටවත් වාඩි වෙන්න මෙයා යන්නේ නැහැ. මොකද අනික් අය පිළිකුල් කරනවා මෙයා ගාව. හැම වෙලාවෙම මෙයාගේ තෙත් වෙලා තියෙන ශරීරය. ඒ වෙන මොකක්වත් නෙමේ මේ ශරීරයෙන්ම ගලන ශ්‍රාවයෙන්. මේ බිබිලි කහ කහ ඒවා කැඩෙනකොට එන දිය ස්වභාවයෙන් තමයි තෙත් වෙලා ඉන්නේ. අනික් අය ඇඟේ ගෑවෙන්න හරි පිළිකුල්. මෙයා බනහන්න යනවා. බනහන් එළියට ලා ඉඳගෙන කාටවත් කරදරයක් නැහැ. ඇතුලේ ඉඳලා බනහපු අය සෝවාන් වුණාට එළියේ ඉඳලා බණහන මේ සුප්පබුද්ධ සෝවාන් වෙනවා. ශක්‍ර දේවේන්ද්‍ර එක දවසක් බැලුවා මෙයාගේ ශ්‍රද්ධාව කොහොමද කියලා බලන්න ඕනේ. මෙයා ගෙදර යනකොට මගට ආවා. විශ්වලාගෙන ආව නෙමෙයි සක්දෙවිඳු විදියටම දිලිසි දිලිසි ඇවිල්ලා කතා කරලා කියනවා මම සක්දෙවිඳු. ඔබ දුප්පත් බවත් මම දන්නවා. ඔබ ලෙඩෙක් බවත් මට හොඳට පේනවා. සියලු දෙනාම ඔබව පිළිකුල් කරනවා. ඒ නිසා ඔබ බොහෝ අපහසුතාවයට පත් වෙන බවත් මා දන්නවා. මම සක්දෙවිඳු බව ඔබට හොඳටම පේනවා. මට පුළුවන් ඔබේ ලෙඩේ සනීප කරන්න. මට පුළුවන් ඔබේ දුප්පත්කම නැති කරන්න. මට පුළුවන් ඔබට මේ ඇහි පිල්ලම් ගහන නිමේෂයෙන් මාලිගාවක් මවලා දෙන්න. මං ඒ දේ කරලා දෙන්නම්. හැබැයි මෙන්න මේ මං කියන එක කියන්න ඕනේ. වචන තුනක් කියාපන්. මොකද්ද කියලා ඇහුවා. සක් දෙවිඳු කියනවා බුදුන් බුදුන් නොවේයි කියාපන්. දහම් දහම් නොවේයි කියාපන්. සඟුම් සඟුම් නොවේයි කියාපන්. ඔය වචන තුන කිව්වොත් ලෙඩෙත් සනීප කරනවා දුප්පත්කමක් නැති කරනවා ගේකුත් හදලා දෙනවා. සඳහන් කරනවා ඔබ සක්‍රිය වුණත් මහා ඥානයක් බවයි මට පේන්නේ. ඔබේ කල්පනාව මම දුප්පත් කියලාද? මම මම මේ ලෝකේ ලොකු පෝසතෙක්. මේ ලෝකේ ආර්ථික සම්පත් මට නැති බව ඇත්ත. ඒ වුණාට කෝටි ගණන් සම්පත් තියෙන මිනිස්සු බයේ මැරිලා අපායට යනවා. මැරෙන්න යනකොට මේ මිනිස්සු බයයි. මම මැරෙන්න බය නෑ. මම මැරිලා අපායට යන්නෙත් නෑ. ඒ හින්දා මේ මිනිස්සුන්ට වඩා මම පෝසත්. ඔබ හිතන්න එපා මම දුප්පත් කියලා. බුදුන් බුදුන්මයි දහම් දහම්මයි, සඟුම් සඟුම්මයි. සක්දේවිඳු අතර අතුරු දහම් වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා සක්දේවිඳු ස්වාමීනි අහවලාට මම මෙහෙම කිව්වා. නමුත් ඔහු රත්නත්‍රේ ප්‍රතික්ෂේප කළේ නෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන්නි සුප්පබුද්ධි කුට්ටි කියන්නේ මගේ ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයා කවදාවත් රත්නත්‍රේ ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මගේ පුත්‍රයාගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න ඔබට නෙමෙයි වසවර්ධි මායයටවත් පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්නේ නැහැ. ආන් එහෙම ශ්‍රද්ධාවකටයි මේ ආගමන ශ්‍රද්ධාව කියලා කියන්නේ. මාර්ග සිතත් එක්ක පහළ වෙන ශ්‍රද්ධාව. ඊළඟට පින්නතේ තවත් ශ්‍රද්ධාවක් මෙතන තියෙනවා. අධිගමලාභීන්ගේ ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව. ඊළඟට සඳහන් කරනවා හැම ජීවිතේදීම තනියම මතක් වෙන පාරමිතාව. මොකද්ද මේ? අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කියලා එතකොට සඳහන් කළේ මොන වගේ ශ්‍රද්ධාවකටද? මෙතන මෙතන අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ කලින් අපි කතා කළේ මාර්ගඵලලාභීන්ට තියෙන ශ්‍රද්ධාව පිළිබඳව. එතකොට මේ අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ බෝසතාණන් වහන්සේලාට ඇති වෙන ශ්‍රද්ධාව. අපි වාගේ අයට මාර්ගඵලලාභීන්ට පහළ වෙන ශ්‍රද්ධාවටත් වඩා ඒක ඊටාම ඉහළයි. ඒ ඉහළයි කියලා හැම ජීවිතයකම සිල් ගුණ පුරන්න තනියම මතක් වෙන්නේ. අපිට නම් කවුරු හරි මතක් කරලා දෙන්න ඕනේ. බෝසත්වරුන්ට එහෙම එහෙම නෑ. දැන් බෝසතාණන් වහන්සේලා පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන එනකොට බුද්ධ ශූන්‍ය කාලවල ඕන තරම් ඉපදුනානේ. නමුත් බුද්ධ ශූන්‍ය කාලවල ඉපදුනා කියලා බෝසතාණන් වහන්සේලා පව් කළේ එහෙම මහලුකුවට පව් කරන්න ගියේ නෑ. සිල් කඩාගත්තේ නෑ. තනියම මතක් වුණා යන්න ඕන පාර මොකක්ද? අනික් අයට කොහොම පිහිට වෙන්නේද? අනික් අයට කොහොම සරණ වෙන්නේද? තනියම මතක් වෙනවා තනියමම අවබෝධ කරනවා මේ ලෝකේ ජීවත් විය යුතු ක්‍රමය මේකයි කියලා. ආන් ඒ මතක් වීම අවබෝධය ඇති වෙන්නේ එහෙම සිල් ගුණ පුරන්න පාරමිතා පුරන්න උපදින ශ්‍රද්ධාවට තමයි කියන්නේ මෙන්න මේ අධිගම ශ්‍රද්ධාව කියලා. ඊළඟට පින්නතින් සඳහන් කරනවා පැහැදිලිවම නැත්නම් මේ කාරණාව මනාව පැහැදිලි කළොත් ධනෙ තියෙනවනම් හොඳ ආහාර පාන සම්පාදනය කරගන්න පුළුවන්. ධනෙ හොඳට තියෙනවනම් ආහාර පාන සම්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම ගෙවල් දොරවල් හදාගන්නත් පුළුවන්. සීතලෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා බේරිලා ඉන්නත් පුළුවන්. තවත් ධනෙ තියෙනවා නම් යාන වාහන අරගන්නත් පුළුවන්. තවත් තියෙනවා නම් සංවිධි මුසුමැණික් බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා වැඩියෙන් රැස් කරගෙන තියාගන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන් කාටද? හොඳ හොඳ ධනයක් තියෙන කෙනෙකුට. ඊළඟට සඳහන් කරනවා ඒ වගේම තමයි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ හොඳ ශ්‍රද්ධාවක් සම්පූර්ණ කරගත්තොත්. අර වාගේ ධනයක් ඉපෙයුවා වාගේ නෙමෙයි ශ්‍රද්ධාව සම්පූර්ණ කරගත්තොත් ඊට වඩා ඊටාම ඉහළයි ශ්‍රද්ධාව සම්පූර්ණ වෙනවා කියන්නේ. යමෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා නම් ආන් ඒ පුජ්‍යලයාට සිල් රකින්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රැක හැකියි. එතකොට මේ අපි ඉන්න තැන පිළිබඳව ආපහු ආපහු ඉඟි කරනවා වාගේ මේක. අපිත් සිල් රකින්නවද කියන ප්‍රශ්නයක් අහන්න ඕනේ. තාමත් අපි අතින් පන්සිල් කැඩෙනවා නම් ඒ කියන්නේ තාම ශ්‍රද්ධාව අපේ තියෙන ඊටාම පල්ලහ පල්ලහ මට්ටමක. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් කැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් පවට හරි ලැජ්ජයි. බුදුරජාණන් වහන්සේ මා දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ මට පව් කරන්න බෑ. ලැජ්ජාව ඇති වෙනවා පව් කරන්න. ඊළඟට බය ඇති වෙනවා පව් කරන්න. පවට ලැජ්ජාව සහ බිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවන්තයාටයි. හරියටම ශ්‍රද්ධාවක් පිහිටලා නැත්නම් පව් කරන්න ලැජ්ජාවක් සහ බියක් ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ සඳහන් කරනවා ඒ විතරක් නෙමෙයි එතකින්ම නොනැවති සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධානය සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ මනාව ශ්‍රද්ධාවක් තියෙන කෙනාට. හොඳට සල්ලි තියෙන කෙනා, ගෙවල් හැදුවා, ඉඩම් ගත්තා, යාන වාහන ගත්තා, සංවිධී මුතුමැණික් එකතු කළා, සැප වින්දා. හොඳ ශ්‍රද්ධාවක් තියෙන කෙනාට හොඳට සිල් රකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානය හොඳට වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග ආරියෂ්ඨාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ දිනු කරලා ඔහු සතර පායෙම නිදහස් වෙන්න කටයුතු කරනවා. නමුත් අර සල්ලි තිබිච්ච කෙනා සතර පායෙන් නිදහස්ද? නෑ. ශ්‍රද්ධාවන්තයා හැබැයි සතර පායෙන් නිදහස්. ආන් එහෙම තැනට එන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාව ගැන තවත් නොඑක් සූත්‍රවල පින්නතනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ශ්‍රද්ධා බන්ධති පාතෙය්‍යං ශ්‍රද්ධා බන්ධති පාතෙය්‍යං කියලා කියන්නේ මේ පාතෙය්‍ය කියන සූත්‍රයේ දේශනා කළේ මග වියදම් සම්පාදනය කරලා දෙනවා ශ්‍රද්ධාව තුළින් කියලා මොන මග වියදම් ශ්‍රද්ධාව තුළින් සම්පූර්ණ කරලා දෙන්නේ කවදා හරි දවසක අපි මරණයටපත් වෙනවා. මෙලව ජීවත් වෙන්න නම් ඔය රුපියල් කාසි වලට ජීවත් කරවන්න පුළුවන්. නමුත් මැරිලා යන පාරට ඔය රුපියල් වටින්නේ වටින්නේ නෑ. එහෙනම් එහාට අරගෙන යන්න වෙනම ධනයක් අපි උපයලා තියෙන්න ඕනේ. මේ ලෝකේ උපයපු කෝටි ගණන් වස්තු අවුවේ වේලි වේලි, වැස්සට තෙමි තෙමි, දහදුක් විඳ විඳ උපයපු වස්තු ඔක්කොම මෙරළ යන දවසට ලෝකයට දීලා යනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් උපයපු වස්තු, ඒ කියන්නේ සිල් ගුණ ආදී ධර්මතාවයන් මේ ලෝකේ කාටවත් දීලා යන්න දීලා යන්න බෑ. ඒව තමා මම යන ගමනට මා එකතු කරගත්ත එකතු කරගත්ත ශ්‍රද්ධාව. ආන්ගේ ශ්‍රද්ධාව තමයි මට තියෙන මග වියදම. ඒ කියන්නේ මැරිලා යන ගමනට තියෙන වටිනා සම්පත. එහෙදි වියදම් කරන්න තියෙන දේවල්. දැන් අපි කල්පනා කරන්න ඕනේ මංගාව එහෙදි වියදම් කරන්න දේවල් තියෙනවද කියලා. මේ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දායාද කරලා මේ හම්බ කරන්නේ එහාට ලොකු වියදමක්. ඒ මග වියදම තමයි මේ හම්බ කරන්නේ. නමුත් මනා ශ්‍රද්ධාවක් තිබුණේ නැත්නම් මේ කරන පින්කමත් ඒ තරම් ප්‍රතිඵල සහිත වෙන්නේ නෑ. ශ්‍රද්ධාවම අවශ්‍යයි. ආන් ඒ ශ්‍රද්ධාවෙන් මගවිය දැන් හරි හම්බ කරගන්න, හරි හම්බ කරගන්න ඕනේ. ආන් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා දාන සීලාදී කුසල ධර්මයන් හොඳට කරගෙන තියෙන නිසා වන දුර්ගයක, ගිරි දුර්ගයක වැටුණත්, ජල දුර්ගයක වැටුණත් ඔහු ලේසියෙන් අපහසුතාවයටපත් වෙන්නේ, පත් වෙන්නේ නෑ. සාපිපාසාදී දුගතිය ඔහුට ඒ තරම් දැනෙන්නේ දැනෙන්නේ නැහැ. මොකද මනාව ශ්‍රද්ධාවක් තියෙන නිසා බොහෝ පින් කරලා තියෙන නිසා ඔහුට කොහොම හරි කොහොම හරි පිහිටක් කොහොම හරි ආරක්ෂාවක් ලැබෙන්න තියෙන ඉඩකඩම ඉතාම වැඩි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ ශ්‍රද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති සංයුක්ත නිකායේ සද්ධා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුරුෂයාට ඉන්න ළඟම සහායකයා ශ්‍රද්ධාවයි කියලා. ශ්‍රද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති. Tamanට ඉන්න ළඟම කෙනා දෙවනියා වෙන කවුරුවත් නෙමෙයි මගේ ශ්‍රද්ධාවයි. මාව ආරක්ෂා කරගෙන ළඟම ඉන්නේ ශ්‍රද්ධාව මිසක් ආරක්ෂකෝ සිය ගාණක් මං වට කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන හිටියට ඒගොල්ලන්ට කවදාවත් පුළුවන් ද මං සතර පායෙන් ආරක්ෂා කරන්න. බෑනේ. මේ උපාදානස්කන්ධයෙන් නම් කවුරුවත් කරදර කරයි කියලා ඒගොල්ලෝ රකි. හැබැයි ඉතින් ඒගොල්ලෝ කොච්චර රැකගෙන හිටියත් කරදර කරන්න හිතුවොත් කෙනෙක් කරදර කරනවා. එහෙම රැකගෙන හිටපු කී දිනෙකට අනුන් කරදර කරලා මැරිලා ගියාද? නමුත් සංසාරයෙන් රකින්න නම් කාටවත් සතර පායෙන් රකින්න බෑ. හරියට කෙනෙක් ගාව ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුජ්‍යලයාට සතර පායේ දුකක් විඳින්න සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නෑ. ශ්‍රද්ධාව නිසා ගුණ ධර්ම පුරුපු හින්දා. ආන් ඒ නිසා ශ්‍රද්ධා සූත්‍රයේ සඳහන් කරනවා ළඟම ඉන්න සහායකයා ශ්‍රද්ධාවයි කියලා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුක්ත නිකායේ ditth සූත්‍රයේදී එතනදී පුරුෂයා ශ්‍රේෂ්ඨ භාවයට පමුණවනවා උතුම් වූ ධනය පුරුෂයා ශ්‍රේෂ්ඨ භාවයට පමුණවන උතුම්ම ධනය මොකද්ද ශ්‍රද්ධාවයි සත්‍යාර්ය ධනය පැහැදිලි කරන තැනත් ශ්‍රද්ධාවන්තකසයි ඊළඟට පින්නතුනි සඳහන් කරනවා සද්දා හත්තෝ මහා නාගෝ සද්දා හත්තෝ මහා නාගෝ එහෙම සඳහන් කරන්නේ සඳහන් කරනවා මේ නාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේව උපමා කරලා තියෙනවා කාළුදායි මහරහතන් වහන්සේ විසින් නාග සූත්‍රයේදී කාළුදායි මහරහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේව උපමා කරනවා ගාතාවකින් කාටද භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ උතුම් වූ හත්ති රතනයකට උතුම් වූ ඇතෙකුට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ කාවද උපමා කරන්නේ කාළුදායි කියන මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ නම් උතුම් හත්තියෙකුට උපමා කරනවා. පින්නතනේ එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ හත්ති රතනයක් නම් ඒ රතනේ ප්‍රධානම කාර්යයන් සම්පූර්ණ කරන්නේ මොකද්ද? ඇතාගේ ප්‍රධාන කාර්යයන් සම්පූර්ණ කරන්නේ හොඳ. හොඳ නැති වුණොත් එයා ඒකනේ හරියට හොඳ පරිස්සම් කරන්නේ. ඇතෙක් ජීවිතේ ආරක්ෂා කරගැනීමෙන් යුද්ධ කරනවා නම් එයා ඉස්සරලාම තමන්ගේ හොඬ තමයි කටේ දාගන්නේ. හොඬ කටේ දාගෙන තමයි යුද්ධ කරන්නේ. මොකද එයාට හොඳ හරියට වටිනවා. විශේෂයෙන් හොඳේ කෙරවල එයාට හොඳටම වටිනවා. එහෙනම් හොඳ කටේ දා ගන්නවා. එතකොට මේ යුද්ධේ දිහා බලාගෙන ඉන්න අය යම් ඇතෙක් හොඳ එළියට අරගෙන යුද්ධ කරන්න පටන් ගත්තොත් එහෙම වුණොත් යුද්ධේ දිහා බලාගෙන ඉන්න අය දන්නවා මෙයා ජීවිතේ අත්හැරලායි දැන් යුද්ධ කරන්නේ කියලා. ජීවිතේ අත්හැරියා නම් මට මේ හොඳ තිබ්බත් එකයි නැසත් එකයි. තා දරුණු වෙලයි දැන් ඉන්නේ ජීවිතය අතහැරලා ඉන්නේ. එහෙමනම් එයා ඇයි හොඳ පරිස්සම් කළේ? මගේ ජීවිතේට එහෙම මෙහෙන් ඊතල වැදුනත් මට මේ හොඳ ආරක්ෂා කරගන්න ඕනේ. මොකද කෑම කන්න වතුර බොන්න හැම දෙයකම හොඳ ඕනේ. එහෙනම් ඇතාගේ ජීවිතයේ ප්‍රධානයි හොඳ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හත්ති රතනයකට උපමා කරලා. ආන්ගේ හත්ති රතනයට උපමා කරාම හොඳ හැටියට සඳහන් කළේ ශ්‍රද්ධාවයි. ප්‍රියවශ්‍යයි කියන කාරණාවට. ඒ නාගයාට චරණ ධර්ම නම් වූ පාදයන් තියෙනවා. චරණ ධර්ම කියන පාද ඒ නාගයා යුක්තයි. කාටද මේ නාගයා කියලා කියන්නේ? නාගයා කියලා කියන්නේ ඇතාට. ඇතාට හඳුන්වන්න තව පාවිච්චි කරන නම නාගයා. අපි අර නයාටත් නාගයා කියලා කියනවා. හැබැයි ඇතාටත් නාගයා කියලා කියනවා. මහරහතන් වහන්සේටත් නාග කියලා නාග කියලා කියනවා. එහෙම වචන වෙන වෙනම සඳහන් වෙලා තියෙනවා. ප්‍රඥාව නැමැති හිසක් අනික් අංගපත්‍යංග සම්බන්ධ කරන ග්‍රීවය නම් වූ සතියක් තියෙනවා. එතකොට ඇතාගේ හිස මොකෙද්ද උපමා කළේ ප්‍රඥාවට. අනික් අංගෝපාංග මේ හිසට සම්බන්ධ කරපු සම්බන්ධ කරන තැන මොකද්ද? ග්‍රීවය, බෙල්ල, හිසයි, කඳයි එකට සම්බන්ධ කරලා තියෙන්නේ බෙල්ල. හොඬ ශ්‍රද්ධාවයි, හිස ප්‍රඥාවයි, ග්‍රීවය, ග්‍රීවය පිළිබඳව සඳහන් කරන සතිය. මේ කෝක කරන්නත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. එහෙනම් බෙල්ල උපමා කරලා තියෙන්නේ සිහියට. සියලුම කුසල ධර්මයන් ක්‍රියාත්මක කරන්නත් අකුසල ධර්මයන්ගෙන් වළකින්නත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන මේ සියල්ල සම්බන්ධ කරපු තැන මේ බෙල්ල හැටියට ග්‍රීවේ හැටියට සඳහන් කරනවා. ඊට අමතරව මේ උතුම් හත්ති රතනෙහි කුස හොඳින් පැහෙන කුසක්. යථාර්ථ තියෙන හොඳට පැහෙන කුසක්. මේ කුස හොඳට පැහෙන්න ඕනේ. කුස හොඳට පැහුන් නැත්නම් මොකද වෙන්නේ? කුස හොඳට පැහුන් නැත්නම් හරි අමාරුයි. අපි ආහාර අරගෙන අපහසුාවක් නැතුව ජීවත් වෙන්නේ ඇයි? කුස හොඳට හොඳට පැහෙන හින්දා. හොඳට පැහෙන හින්දා අපි ගත්ත ආහාර හොඳට දිරවනවා. බැරි වෙලාවත් මේ ගත්ත විවිධ ආහාර ද්‍රව්‍ය පුරවපු හැටියටම මේක ඇතුලේ තිබ්බොත් එහෙම මේ වගේ පහසුවෙන් ඉන්න හම්බ වෙන්නේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සමව පැහෙන කුසක් හැමෝටම තියෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේක තැනක පැහැදිලි කළා. එහෙනම් මේ අත්ති රතනේ කුස හොඳට පැහැෙනවා. ඒ කුස නම් සතර ධානයන්. ඇතාගේ කුස කියලා කිව්වේ සතර ධානයන්. නිදුකින් කැමැති වෙලාවක ලබන සතර ධානයන්. මේ හත්ති රතනේ වාලදී විවේකයයි. අතට තියෙන වලිගය වලිගේ විවේකයයි. එතකොට මේ විවේකයක් අවශ්‍යයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ විවේකයේ හදාගත්ත කොතනද? මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඇතාට මේ වලිගේ හරි හරි වටිනවා. විවිධ උවදුරු වලින් බේරෙන්න වලිගේ හරි වටිනවා. ඒ නිසා සඳහන් කරනවා බොහෝ උපද්‍රව වළකා ගත්තේ මේ වාලදීන් වගේ භාග්‍යතුන් වහන්සේගේ විවේකයේ නැමැති ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම බෙන් වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේගේ විවේකය භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළේ මොකටද? ගිහි අයගෙනුත් පැවිදි අයගෙනුත් දෙපක්ෂයෙන්ම වෙන් වෙන්නයි. එතකොට අපේ විවේකයේ අපි පාවිච්චි කළේ තව පිරිසක් අඳගහගෙන අල්ලාප සල්ලාප දොඩදලා පෞරස් කරන්නයි. භාග්‍යතුන් වහන්සේ විවේකයේ පාවිච්චි කළේ ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම ඉවත් වෙලා උන්වහන්සේ බොහොම බොහොම සුවයෙන් තනියම ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේ විවේකේ පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේ විවේකයට පුදුම පුදුම කැමැත්තක් දක්වපු කෙනෙක්. ඒ නිසානේ සඳහන් කරන්නේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරන්න කලින් ඉඩක් තියෙනවා. අපිට ඉතින් නම් හුස්ම ගත්ත ගමන් පිට කරනවා වගේනේ. ඒ වුණාට හුස්ම අරගෙන ටික වෙලාවක් ඉඳලා තමයි අපි පිට කරන්නේ. භාග්‍යතුන් වහන්සේ හුස්ම අරගෙන අර ගත වෙන කාලේ ටික වෙලාවක් ඉන්න එක ඒ වෙලාවේ සමාධියට සමවැදිලා ඒ විවේක සුවය භුක්ති විඳලා ප්‍රාශ්වාස කරනවා. යම් ධර්ම දේශනාවක් කරන වෙලාවට ධර්ම ප්‍රීතිය ඉපදිලා බණ ඉන්න අය සාදුකාර පවත්වනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ධර්ම කාරණාව නිමා වෙනකොටම මිනිස්සු සාදු කියනවා. ධර්ම කාරණාව නිමා කරනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදෙනවා. මිනිස්සු සාදු කාලය කාර්යය දීලා ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ ආය සමාධියෙන් මිදලා ධර්ම දේශනාව පටන් ගන්නවා. ඒ තරම්ම විවේකයට කැමතියි. ඒ නිසා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ විවේකය මේ හත්තියා තමන්ගේ වාලදීන් අනික් සත්තු සියලු දෙනාම පන්නලා මැසි මදුරුව ඉවත් කරලා පහසුව සකස් කරගත්තා වගේම ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම මිදිලා භාග්‍යතුන් වහන්සේ විවේකය විවේකයේ බුද්ධි විඳ කියලා. එහෙනම් මේ ආකාරයෙන් කරුණු රැසක් මේ ශ්‍රද්ධාව සම්බන්ධයෙන් තව තව සඳහන් කරනවා. මැසි මදුරුවන්ගෙන් වෙන උවදුරු සියල්ලම වරකගෙන වාලදීන් භාග්‍යතුන් වහන්සේ විවේකයේ භුක්ති විඳා වගේ නිරන්තරයෙන්ම සඳහන් කරනවා මේ ඇතාගේ තියෙන අංගයන්ගෙන් හොඳම අංගය හැටියට අපි සාකච්ඡා කළා හොඳ ඊට වඩා තවත් එකක් ඇත්නම් ඒ තමයි හිස. ඇතාගේ තියෙන අංගයන්ගෙන් හොඳම අංගයක් හැටියට සාකච්ඡා කළා. හොඳ තවත් එකාංගයක් තියෙනවා නම් වටින ඒ තමයි හිත. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන් වැඩකුත් නැහැ. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවෙන් වැඩකුත් නැහැ. ඒ නිසා යථාගියේ තියෙන වටිනා මංග දෙකක් බවට පත් වෙනවා හොඳ සහ හිස. දැන් කාවද මේ උපමා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ඇතෙකුට උපමා කළේ කවුද උපමා කළේ? කාළුදායි මහරහතන් වහන්සේ මොකද්ද සූත්‍රය? නාග සූත්‍රය. එනම් පින්නතේ මේ ශ්‍රද්ධාව මේ තරම්ම ඉස්මතු කරලා දේශනා කරලා තියෙන්නේ කවුද මේ බුදුරජාණන් වහන්සේ? ශ්‍රද්ධාව මේ තරම් ඉස්මතු කළේ භාග්‍යතුන් වහන්සේ මොකද මේ ශ්‍රද්ධාව අපිට ඒ තරම්ම ඒ තරම්ම මේ සසරින් එතර යන්න වටින නිසා. ඊට අමතරව සද්දා බීජං තපෝ උත්ති තපස නැත්තම් කෙලස් තවන වීරිය වරුසාව. කෙලස් තවන වීරිය වරුසාවක් හැටියට සඳහන් කරන්නේ සද්දා බීජං තපෝ උත්ති. මේ වීරිය වඩන පුජ්‍යලයා තුල නැත්තම් කෙලස් තවන වීරියෙන් යුක්ත පුජ්‍යලයා තුල ශ්‍රද්ධාව බීජයක් හැටියට තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව බීජයක්. එතකොට අර කෙලෙස් තවන වීරිය වරුසාව. ඒ වරුසාවෙන් මේ ශ්‍රද්ධාව නැමැති බීජ පැලවෙනවා. එහෙනම් මේ ශාසනයේ ඉස්සරහට ගමන් කරන්න යම් කෙනෙක් වීරිය වඩන්න පටන් ගත්තාම එයා තුල ත්‍රිවිධ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව ඉපදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වීරිය නැමැති වැස්සට ශ්‍රද්ධාව නැමැති බීජ පැලවෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා සඳහන් කරනවා සද්දා බීජං තපෝ උට්ටි කියලා. නගරූපම කියන සූත්‍රයක් තියෙන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු. මෙන්න මේ නගරූපම සූත්‍රයේ දේශනා කරනවා සතේසිකෝ භික්කවේ අරිය ශාවකෝ කියලා. යම් නගරයක ඉන්ද්‍රකීලයක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රකීලය කොතරම් උසද, ඊතරම්ම යටටක් තියෙනවා. එදා නගර සැලසුම් කරනකොට ඉන්ද්‍රකීල තිබුණා. ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ හොඳ අරටු සහිත කොටයක්. අරටු සහිත ලීයක්. ඒක අඩි 50ක් උසයි නම් අඩි 50ක් යටට තියෙනවා. පොළවන්න බෑ. ඒකනේ අපි යම් කාරණාවක් කියනකොට කියන්නේ ඉන්ද්‍රකීලයක් වාගේ ශක්තිමත් කියලා කියන්නේ. සිව් දිශාවෙන් එන ඕනෑම හුලම් පාරකට මේ ඉන්ද්‍රකීලය හොලවන්න බෑ. එහෙනම් නගරූපම් සූත්‍රයේ සඳහන් කරනවා මේ ඉන්ද්‍රකීලයක් පිළිබඳව. මේ කාරණාව මොකද්ද එතකොට මේ ඉන්ද්‍රකීලය කියලා කිව්වේ? ශ්‍රද්ධාව ඉන්ද්‍රකීලයක් වාගේ තියෙන්න ඕනේ හරිනම්. මොකද කිසි කෙනෙකුට ඒ ශ්‍රද්ධාව හොල්ලන්න බැරි වෙන්න ඕනේ. ඊළඟට පින්නතනේ රතන සූත්‍රයේත් මේ කාරණාව සඳහන් කළා. කොහොමද රතන සූත්‍රයේ සඳහන් කරේ? චතුබ්බි වාසේබි අසම්පකම්පියෝ. චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. හතර පැත්තෙන්ම එන වාතයට මේ ඉන්ද්‍රකීලයේ කවදාවත් හොලවන්න හොලවන්න බෑ. ඒකයි තරම්ම ශක්තිමත්. ඒ නිසා සතර දිගින් එන වාතයෙන් නොචලවෙන්නාසේ යම් කෙනෙක් ගාව අචල ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව කවදාවත්ම කිසිම කෙනෙකුට බිඳින්න හප්පන්න වෙන් කරන්න පුළුවන් කමක් පුළුවන් කමක් නැති බව සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ ශ්‍රද්ධාව පිළිබඳවයි මේ ධර්ම දේශනාවේදී අපි කරුණු ටිකක් සාකච්ඡා කරන්නට යෙදුනේ. ධර්ම දේශනාවට වෙන් වෙච්ච කාලය නිමා වෙලා තියෙන නිසා අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු මේ සූත්‍රය තුළ ශ්‍රද්ධාව පිළිබඳව තව බොහෝ කරුණු ඉදිරියට සාකච්ඡා කරන්න ඉතුරු කරමි. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබනද මේ මහා කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ